බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවසේ වැඩ පිටිවිලේ අවසානාංකයක් වශයෙන් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න හදන අවස්ථාවක් සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බාසව පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සාදුකං සුනාත මනසිකරෝත භාසිස්සාමි තීති කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාව සඳහා අපි ඉදිරියට තියාගත්තේ සර්වචන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක් පොත්පත් පෙරලා බලන කෙනෙකුට ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ පළවෙනි පණ්ණාසකේ නැත්නම් ඉස්සල්ලාම සූත්‍ර 50 සඳහන් වෙන සූත්‍රයේ දෙවෙනි සූත්‍රය මේක. ඉතින් මේ සූත්‍රයේ මේ මෑතකදී විශේෂයෙන්ම අවුරුදු 30ක 40ක විතර කාලේ ඉඳලා කාගෙත් වගේ නැත්නම් වෙනදාට වඩා කාගෙත් වගේ විශේෂ අවධානයට යොමු වෙන්න හේතු වුණා. ඒ වාගෙම කියන්න පුළුවන් ඊට ඉස්සෙල්ල යුගයක් තිබිලා තියෙනවා මේ සූත්‍රය මාතෘකා කරන්නේ නැතුව මඟ අරින යුගයක්. ඒක පහු කරගෙන ඇවිල්ලා ඔය බුද්ධ ජාන්තියෙන් පස්සේ මේ ඇතිවෙච්ච ප්‍රබෝධයත් එක්ක විශේෂයෙන්ම විපස්සනා භාවනාවේ නැගී සිටීමත් එක්ක මේ සූත්‍ර පිළිබඳව හොයලා බලන ප්‍රමාණය වැඩි වෙලා ඒකට අලුත් බොහොම ඕජාව සහිත අර්ථකථන ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා වෙනතයි කියන අවධානය යොමු නොකරපු ඇත්තෝ මේකට අවධානය යොමු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හේතු වෙන කාරණා කීපයක්ම මේ සූත්‍රයේ අන්තර්ගතයි. ඉතින් ඒක සූත්‍ර දේශනාවට සරුවච්චන් වහන්සේට පාදක වෙච්ච කාරණාව වැළුවොත් මේක සරුවච්චන් වහන්සේ විසින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් කත්තු කම්මිතා ඡන්දෙන් යුක්තව ප්‍රශ්නයක් අහලා ਸਰවචනාසි විසින්ම දේශනා කරන එක. ඒක නිසා ඒ දේශනා කරන්න පිරිස සකස් කරන්ද පිරිසගේ අවධානය මෙතෙන් ගන්න ਸਰවචාන්සි සඳහන් කරනවා මහණෙනි මම මේ සබ්බාසව පරියාය සියලු ආශ්‍රවයන් පිළිබඳ විස්තර කතාව කරන්නයි හදන්නේ තං සාදුකං සුනාත ඒක මනාකොට අහන්නේ කියලා මානසිකරෝත ඒ අහන දේ හිතින් ගන්නේ කියක්. ගත්ත දේ හැදෙන්නේ නැතුව හිතර ගන්නේ කියලා අර සංඝයාට විශේෂයෙන් මේ බණහන් ඉදිරිපත් වෙච්ච සිවණක් පිරිසේ ඉන්න ප්‍රධාන පිරිසට පොඩි මතක් කිරීමක් කරනවා. උපදාහණයට ලක් කිරීමක් කරනවා. ඒක දේශනා කරන්න හදන දෙවි තියෙන ගැඹීරත්වයේ නිසා කල්ලාතුම මේගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් අවධානයක් මේකට ලං කර ගන්න. ඒක නිසා බණ අහන්නන්ගේ පෙළ ගැස්ම බණ අහන්නන්ගේ ඒ සඳහා තියෙන අවධානය නැති වුණොත් එවැනි පිරිසකට බණ කියනකොට කියන කෙනාට වැරද්දයක්. මේ සද්ධර්මයේ ස්වභාවය ඒකයි ඒ වගේ ධර්ම දේශනාවක් කරන්න වටින්නේ ඒ පරිසරය ආවට පස්සේ තමයි. එහෙම නැතුව කාට කාටත් වගේ ලේසියට පහසුවට මේක දේශනා කරන්න ගියොත් ඒ ධර්ම ගෞරවයට හානියක් සිද්ධ වෙනවා. ඒකට සකස් කරලා අහන්නේ නැති පිරිසකින් පිරිසට වැඩිය දේශනා කරන්න තේ තමයි වැරද්ද හිටින්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ කාගෙත් මේ සද්ධාදී ධර්ම ඉස්මතු වෙන විදිහට කියනවා තං සුණාත සාදුකං මනසිකරෝත මේක හොඳට කන් යමාගෙන හිත නමාගෙන අහනද ඒකලමක හිටි දරා ගන්නයි කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි ඒක පිරිස පිළිබඳව අවබෝධයක් ඇතුව පිරිස දේශනා කළ යුත්තක් එහෙම නැති වුණොත් වෙන්නේ ධර්ම ගෞරවයේ අඩුවීමක් සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා මේ සර්වචනනාතේ විසීම පරිසරය හදාගෙන පිරිසගේ ශ්‍රද්ධාව වඩාගෙන දේශනා කරන දෙයක්. එතකොට ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසුම්. එතකොට ඒක අර බුදුහාමුදුරෝ එහෙම ශ්‍රද්ධාව ඇති කරන ධර්ම වචනයක් කළාට පස්සේ වික්ෂුණාදලක අනුමත කරන එහෙමයි ස්වාමීන් වහන්සේ කිය. ඒක හරියට වැදගත් කතාවක් පාර්ලිමේන්තුවේ කරනකොට ওই කතා කරන එක කතා කරන කෙනා කථානායකතුමාට කතා කරලා කියනවා කථානායකතුමනි කියලා ආමන්ත්‍රණය කරනකොට මුළු සභාවම ඒ කරන කතාවට යොමුමක් වෙනවා නැත්නම් සභාපතිතුමනි කියලා ආමන්ත්‍රණය කිරීමක් කරනවා කරලා ඉවර තමයි කතාවට යන්නේ. ඉතින් එහෙම සභා ගෞරවයේ දන්නේ කෙනා එහෙම නැත්නම් එවැනි දෙයක මේ තමන් කරන්න හදන කතාවේ වටිනාකම දන්නේ නැති කෙනා කිසි පදනමක් නැතුව පටන් අරගෙන කිසි පදනමක් නැතුව ඉවර කරලා දානවා. ඒකට අර ඉදිරිපත් කරන ධර්මයේ කියන ගැඹීරත්වයක් බොහොම අවචාවට ලක් වෙනවා. ඉතින් ඒක කරන්න අපිට අයිතියක් නෑ මේ සද්ධර්මයත් එක්ක. මොකද ඒක බුදුරජාණන් වහන්සේ පැති කරපු චාරිත්‍රාක් මේකේ තියෙනවා. ඒ බව පිළිගත් එක තමයි විසුණු වහන්සලා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පිළිගන්නවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේක මේ අදහස නැත්නම් කතා ශරීරය අන්තර්ගත ඉදිරිපත් කරන්න. අර මේ පෙළ ගැස්ම ඒකට පේ වෙන ගතිය සූදානම්ෙන් කියන්න පුළුවන්. මේ කියන්න හදන දේ කොච්චර වැදගත්ද කියලා. කවුරු හරි කටමැද දෙදවීමක් වශයෙන් ගැළපෙන්නේ නැත්නම් යමක් කතා කරා නම් ඒකෙන් වෙන්නේ කතා කරන දේ තියෙන වටිනාකම අඩු වෙනවා. ඉතින් ඒකට අපි සම්පක්කලාප කියලා කියනවා. හිස් වචන කියලා කියනවා. තේරුමක් නැති වචන කියලා කියනවා. ඒක නිසා ඉදිරිපත් කරන හැඩය කියලා එකක් තියෙනවා. ඒ හැඩය අනුව බලනකොට ඒ වගේ සරුවචන්හන්සේ තමයි මේ වගේ sannivedanයේ කැපිපෙන වෙනසක් මනුස්සයාට ඇති කරලා දීලා තියෙන කෙනෙක්. එහෙම නැත්නම් සදාචාරයක් ඇති කරලා දීලා තියෙන කෙනෙක්. ඒක පේනවා ඉදිරිපත් කිරීමේ තියෙන ක්‍රමවේදය අනුව. ඉතින් ඊට පස්සේ තමයි මේ අනෙකුත් ලෝකයේ තියෙන ධර්ම කරුණු වැදගත් දේවල් පිළිවෙලට ඉදිරිපත් කිරීම කියන ශික්ෂණයේ ලෝකෙට ඇති වෙලා තියෙනවා. ਸਰවචන්නාංශයේ ලෝකෙට පහළ වෙන්න ඉස්සෙල්ලා කරුණු කාරණා එතන වැදගත් දේවල් නස්සස්තරේ වගේ දේවල් එහෙම නැත්නම් ආයුර්වේදයේ වගේ දේවල් ගොඩාක් ලෝකෙ තිබිලා තියෙනවා. නමුත් ඒකේ අර අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම දන්නේ නැති නිසා ඒ ඔක්කොම නිකන් පිසිගේ බලාමල්ල වගේ අවුල් වෙලා තියලා තියෙනවා. සර්වචනසිකේ තියෙන වටිනකම තමයි ඒ කරුණෝල වටිනාකම ඇති වෙන විදිහට අනුපූර්ව ක්‍රමයකට මේක ඉදිරිපත් කරනවා. ඒක මනුස්ස මනස තේරුම් අරගෙන පහසු තැනින් පටන් අරගෙන එන්නේ එන්නේ එන්නේ ගැඹුරකට අනගහන යනවා. ඉතින් මේකට අපි ඒ නිසා ප්‍රතිපදා කියන වචන පාවිච්චි කරනවා. ප්‍රතිපදාව කියලා කියන්නේ මේ නාඩගමට ජවනිකා රාශියක් තියෙනවා. පළවෙනි ජවනිකාව හඳුන්වා දීම. ඊට පස්සේ ඒකට ලෑස්ති කැට 2 3 4 5 6 යනකොට බොහෝම ගැඹුරකට යොමු වෙනවා. ඒක මහා සාගරයට තමයි සමාන කරලා තියෙන්නේ. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා මහා සාගරේ ඕන කෙනෙකුට ගොඩ ඉඳලා බලන්න ඉන්න පුළුවන්. කැමැතිනම් යටිපතුල විතරක් දෙවෙන්න කරන්න පුළුවන්. නැත්නම් කැමැතිනම් බලලු කර කෙන්දා දනිහ උකුල තනමත්තක් ඉල දක්වා නහය දක්වා ආදි වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බහගෙන යනවා. අපි දැන් කාර්ය හදලා තියෙන පීනුම් තටාකයක් වගේ. කැමති තැනට යනවා. ඒකට එයාට අද ගියා මෙතෙන්ට හෙට තව ටිකක් යනකොට එහෙම එහෙම එහෙම ආනුභව පිළිවෙල තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ සූත්‍ර වලත් ඒක තියෙනවා. ඒක නිසා ඒකට බැස ගන්න ක්‍රමයෙන් ඒකේ තියෙන ගැඹීරත්වය පේනවා. ඒ අවශ්‍ය කරන සද්ධාව අවශ්‍ය කරන අසන්නගේ මනස පෙළ ගැස්වීමේදී සර්වඥාසාවති පිච්චයේ දේශන විලාසය උපක්‍රම ශීලවක ඉදිරිපත් කරන ගතිය නොතිබුණා නම් ඉන්දියාව වගේ රටක සම්පූර්ණ වෙනස් ඇදහිලි ක්‍රමයක් තියෙද්දී ඒ ਸਰවචාන්සේ ඉදිරිපත් කරපු මේ මධ්‍යම ප්‍රතිපදාව ওই විදිහට කල්ලල්ලලා යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා කරුණ විතරක් නෙමෙයි කරුණ ඉදිරිපත් කිරීමේ හැඩේ. ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක අද අපි ඉන්න මේ තාක්ෂණ යුගයේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ යුගයේ අද විතර මේ ඉදිරිපත් කිරීම වරද්දාගත් යුගයක් මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. මෙච්චර දක්ෂ විදියට තොරතුරු තියෙද්දි මෙච්චර දක්ෂ විදියට යටිතල පහසුකම් තියෙද්දි මෙච්චර දක්ෂ විදියට තාක්ෂණයේ තියෙද්දි රට නරක කරන හැටි බලන්න. එන්නේ එන්නේ එන්නේ බයලජ්ජ නැතු වෙලා යනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ මිනිස්සු දැක දැක දන දන නරක බැහි වලට ගිහිල්ලා ඒක වළක්ව ගන්න විදියක් නැතුව තාක්ෂණය හරහාමයි නරකට පෙළඹෙන්නේ. ඉතින් ඒක නිසා වඳුරෙකුට දැලිපිය අහුණා වගේ අහුවෙන අක වෙන කපා ගන්න. කිසිම කෙනෙකුට නැතර කරන්න බෑ. තව ඉස්සරහට තව ඕක දියුණු වෙයි දියුණු වෙන්න දියුණු වෙන්න අපි අතර විශාල පටලැවිල්ලක් එනවා. ඉතින් තොරතුරු වල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒක ඉදිරිපත් කරන ස්වරූපය ඒකේ තියෙන ව්‍යාකරණය ආනුභව පිළිවෙල නැතුව අපි කෙටි ක්‍රම හොයනවා ඉක්මනින් ගන්න හදන ප්‍රතිඵල. එතකොට පිසිගේ බලාමල්ල වගේ සියල්ල අවුල් වෙන විදිහක තියෙනවා. ඉතින් අන්නේ එහෙම එදත් එහෙමයි අදත් එහෙමයි අන්නේ යුගයක තියේදී මේ කාරණා කාරණා තමන්ගේ හිතසුව පිණිස ඒක තමන්ගේ අර්ථ කුසලය පිණිස අර්ථ සිද්ධිය පිණිස පාවිච්චි කිරීම අතින් මේ නවීන සමාජයේ ඔය කියන වෙනසක් වෙන්නේ නැහැ. ඒක තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න යටතල පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න තාක්ෂණයේ දියුණු වෙන්න දියුණු වෙන්න මානසික අසහනෙ වැඩි වෙලා තියෙනවා. සාපේක්ෂව බෙහෙත් ගුණ මට්ටමේ මානසික අසහන වැඩි වෙන්න පටන් ගන්නවා කියනවා. ඉතින් ඒක නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ යමක් ඉදිරිපත් කිරීමේදී sannivedanaya කිරීමේදී තියෙන මේ ශික්ෂණය ඉතාමත්ම වැදගත්. ඉතින් ඒකට තොරතුරු විතරක් නෙවෙයි තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමය තමයි සර්වචන් නාන්තිකේ තියෙන මහා සුවිශේෂත්වය ඉතින් ඒකට ඇත්තටම මේ අපේ ශාසනයේ තියෙනවා චතුපටි සම්බිදා කියලා සිව්පිලිසිබියාව කියලා විශේෂ ඥානයක් ඒක තමයි තාක්ෂණයේ ඉහළම කෙලවර සංනිවේදනයේ තියෙන ඉහළම අංශය ඒක අතින් ඒ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ වගේ අයගේ ඉදිරිපත් කිරීමේ ස්වරූපය සර්වචනාංශයෙන් පැසුබට ලක් කළා කියනවා කියන්න ඕන දේ හරියට පිරිසුදුව කියනවා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් නම් කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිල්ලා සිටිනවා. ඔබ වහන්සේ මේ කාරණාවක් ඉදිරිපත් කරනකොට ඉතාමත්ම පිරිසුදුවට ඉදිරිපත් කරන්න පුළුවන්. අනේ මට ආශය ඔබ වහන්සේ දැකලා වන්දනා කරන්නයි කියලා ඉදිරිපත් වෙච්ච අවස්ථාවක්. ඉතින් මේ සිව්පිලිසිඹියාවල තියෙන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඒකටම ලියවිච්ච ලොකු පොතක් තමයි පටිසම්භිදා මාර්ගය කියන්නේ. ඒක තොරතුරු විතරක් නෙවෙයි තොරතුරු ගොනු කිරීම එහෙම නැත්නම් ඉදිරිපත් කරන ස්වරූපෙට කියනවා ඥානය නෙවෙයි මේකට කියන්නේ ඥාන ප්‍රස්ථානය කියලා. එහෙම නැත්නම් ඥාන විභාගය කියලා. මනුස්සයාගේ මොළයේ තියෙන දැනුම උපත්යෙන් ලැබෙන දැනුම හෝ පොතපතෙන් ලැබෙන සුතමේ ඥානය හෝ භාවනා කරගෙන යනකොට ලැබෙන මේ විපස්සනාමේ ඥානය ඉදිරිපත් කිරීමේදී වැඩ කරන හැටි මේ පරිසම්බිදා මාර්ග පොතේ සඳහන් කරලා තියෙනවා ඒක ඉස්සල්ලාම වතාවට මේ මානව මනසට දැනුම කියන එක පෙළගස්වන හැටි එපිස්ටමොලොජි කියන එක ඥාන ප්‍රස්ථානය කියන එක ඥාන විභාගය කියන එකට පළවෙනි වතාවට කියලා දුන්නේ සරුවච්චන් වහන්සේ. ඊ ගාවට ඒ සරුවච්චන් වහන්සේගේ කරන මේ ඥානය ගන්න එක නෙමෙයි රැක් කරන එක නෙමෙයි ඒක ගොනු කිරීම පිළිබඳව හොඳටම සාර්ථක සංසත හැඟීමක් තිබිලා තියෙනවා. මේ ඉස්සරහට එන ජනතාවට මේ ඥානය අවුල් වෙන්නේ නැතුව මේ නිසි ගුණව ශ්‍රද්ධාව පෙළගස් නැතුව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඒක නිසා මේ පරිසම්පදා මාර්ග වගේ පොත් පසු කාලීනව කියනවා මේක සාරිපුත්‍ර ස්වාමීන් විසින් ගොනු කරන ලද්දක් කියලා. ඒ තරම්ම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක අතින් අතට පාස් කරන දැනුම අවුල් වෙන්නේ නැතුව පාස් කිරීම පිළිබඳව ඒකේ ව්‍යාකරණය පිළිබඳව උංගාවක් හිතපු ස්වාමීන් වහන්සේ තමයි. ඒ මොකද මේ දැනුම නොසුදුස්සෙක් අතර ගියොත් වැරදි විදිහට ඉදිරිපත් කරොත් ඒකේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. මේ සබ්බාසව සූත්‍රයේ කොච්චරක් ਸਰුවචන් වහන්සේ ඒක පිළිබඳව හිතලා දේශනා කරාද කියනවනම් පසු කාලීන අර්ථකථා දෙපේ පෙන්නන අර්ථකථාචාර්යවරු මේකට අර්ථකථා දෙන්නේ නැතුව ගොළු වෙලා තියෙනවා. දෙන්න විදිහක් නැහැ මොකද මේ ගොඩනගන සම්ප්‍රදාය නෙවෙයි මේක හරීම විප්ලවීය ක්‍රමයකට දැනුම ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් සම්ප්‍රදාය කඩාගෙන යන ක්‍රමයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවකට හෝ සාමාන්‍ය සාකච්ඡාවට අරගෙන නැහැ. ඉතින් මේ සූත්‍රයක් අපි ගන්නකොට අර අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන විදිහට බලනකොට මේ සූත්‍රයේ මේ වචනාර්ථය කියලා එකක් තියෙනවා. මේ pāli භාෂාවේ, මේ සිංහල භාෂාවේ, මේ ඉංග්‍රීසි භාෂාවේ, බුරුම භාෂාවේ මේ වචන වල තියෙනවා මේ ශාස්ත්‍රීය වටිනාකමකින් අර්ථයක්. ඉතින් ඒක අපි කටපාඩම් කරගෙන එක්කනාන් එක්කනාට දෙනවා නැත්නම් පුස්කොළ පොතක් ලියලා නැත්නම් අච්චු ගහලා පිටත් කරනවා. නමුත් මේ වචනාර්ථයෙන් ගම්ම්‍ය වෙන දේ ධර්මය එක එක්කනාට වැටෙන එක එක තාලෙට. ඒකට කියනවා නීතාර්ථ සහ නෙය්‍යාර්ථ කියලා. බැලුව බැලමට වචන ටික කටපාඩම් කිරීම පොතක ලියා තබා ගැනීම එකක්. ඒක කියවනකොට එයා එකින් උකහා ගන්න අර්ථය එක එකනායි එක එකට වෙනස්. එක්කනම වුණත් භාවනා කරගෙන කරගෙන යනකොට දවසින් දවස දවසින් දවස ඒ කියන දේ වටනකම අර්ථය වෙනස් වෙන්න පටන් ගන්නවා. මොන්න ඒක පිළිගන්න අපේ මනස ලෑස්ති නැහැ. අපේ මනස එක වචනයකට එක අර්ථ අර්ථයක් දෙන්න හදනවා. නමුත් ඒ අර්ථය පරිණාමයටපත් වෙන බව ඒ අර්ථය අනිත්‍යයට ලක් වෙන බව පිළිගන්න කැමති විශේෂයෙන්ම රේඛීය ක්‍රමයට අධ්‍යාපනය දෙනකොට එක එක වචනවලට වචනාර්ථ එහෙම නැත්නම් නිරුක්ති දෙන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයා ඒ ධර්ම කොටසේ වචනත් එක්ක සම්බන්ධ කරපු ගමන් ඒ වචනේ වෙන පරිසරයකට අනුව යොදවපු ගමන් සංනිවේදනයේ අභ්‍යන්තර සහ බාහිර ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒකට අර්ථය දැනකට මදි ඒකෙන් කියන ධර්මය මොකද්ද කියන එක ලොකු වෙනසකටපත් වෙනවා. ඉතින් ඒ නිසා පසුගිය බුද්ධ ඥානකින් පස්සේ මෙවැනි සූත්‍ර අර්ථ දෙන්න ගියාම එක එකනා ඒකේන භාවනා කරපු මට්ටමට මේකේ ගැඹුරක් දකිනවා. තව කෙනෙක් විශ්වවිද්‍යාලයක ඉඳලා මේක විග්‍රහ කරනවා එයාගේ පශ්චාත්තුපාදයකට ඒතොර ගන්නේ වචනාර්ථය විතරයි සුතමේ ඥානෙ විතරයි ඉතින් ඒක නිසා මේ සූත්‍රයක් එක බණ අහගෙනකොට භාවනා කරනකොට දිගට යනකොට අර්ථය ගැඹුරට යනවනම් අපිට හිතා ගන්න පුළුවන් අපේ ආධ්‍යාත්මික ගමනේ තියුණුවක් තියෙනවා ඉස්සෙල්ලා මේක හිතා ගන්න බෑ දැන් නම් හැබැයි භාවනා කරලා බලනකොට ආංශික වශයෙන් ආ මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් ගතියක් එනවා ඉතින් ඒක දෙන්නේ කතා කරනකොට දෙන්නෙක් අතර sannivedana වෙනකොට ඊටත් වැඩි අවුලකටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ පසුබිමක් අපි තේරුම් අරගන්න ඕනේ මේ සම්බාසෝ සූත්‍රය දේශනා කරන්න. අර විදිහට බුදුරජාණන් වහන්සේ සංඝයාගේ අවධානය අරගෙන පස්සේ තමයි කතා ශරීරය නැත්නම් මේ කියන දේ අර්ථය විස්තර කරලා දෙන්නේ. ඒක බොහොම මේ වාදයට තුඩු දෙන හිතා ගන්න බැරි රේඛීය ක්‍රමයට ගැලපෙන්නේ නැතු වගේ දේශනාවකින් නැත්නම් වචනකින් තමයි ඥානතෝ අහම්බෙක්ක වේ පස්සතෝ ආගවාණං khයං වදා. ඉතින් එතකොට මේ කතා කරන්නේ වීතික්‍රම මට්ටමේ වීතික්‍රම භූමිය කියලා ගැන නෙවෙයි. පරිඋත්තාන භූමියක් නෙවෙයි. ඊටාමත්ම ගැඹුරු තියෙන ආසවානුසය ගැන කතා කරන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේක මේ ආදුනික කෙනෙකුට කරන බණක් නෙවෙයි. ඒකටම අප කැප වෙලා. ඒකටම ඉහිල භාවනා කරන කෙනෙකුට මතුවෙන උසස් පෙළ පාඩමක් ඊටත් එහා ගිය පාඩමක් තමයි මේ විස්තර කරලා තියෙන්නේ. බුදුජානනාංශය සඳහන් කරනවා දන්නා දක්නා කෙනෙකුට විතරයි මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන්. ඉතින් මේ ආශ්‍රව ධර්ම කියන දේවල් මෙවනිකන් රා පැහෙන මුට්ටියක ඒ ඇතුලේ තියෙන මන්දි වාගේ ඒකට කොච්චර සීනි දාන්න දාන්න දාන්න දාන්න පැහැෙනවා. පැහිච්ච දෙයටත් ආසව කියලා කියනවා. ඉතින් මේ මුට්ටිය කොච්චර හොදලා තිබ්බත් මුණින්නමලා තිබ්බත් වේලුවක් ඒකට පැණි රසක් වැටිච්ච ගමන් ඒ මොහොන් වලින් අර පැණි රස මධ්‍යසාරයක් බවට බීපුවාම මත්යක් මත්තර දෙයක් බවට පත් කරනවා. ඊට පස්සේ ඒක මදේට සහ ප්‍රමාදයට හේතු වෙනවා. මේකට දාන්නේ පැණි රස ද්‍රාවණයක්. නමුත් පැහුනට පස්සේ මත් වීමකට ප්‍රමාදයකටපත් වෙනවා. ඉතින් පුතඥයාගේ හිතත් අර පැහැින රාකලයක් වගේ ඒක අපි తాවකාලිකව මුලින් නැව්වට වේලා ගත්තට ඊට පස්සේ මොනවා මේකට දැම්මත් එයා මදේට සහ ප්‍රමාදයට හේතු කරගන්නවා වැටෙන වැටෙන දේ. ඉතින් අර දානදී අපිරිසුදුතා නෙවෙයි ඒක වෙන්නේ. දානදී මධ්‍යසාරදී නිසා නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. පැසවීම නිසා. ඊට පස්සේ පැසවන ලද දේ පාවිච්චි කරුවට පස්සේ තමනුත්මත් වෙනවා අනුත්මත් වෙනවා. ඒ නිසා මදයට සහ ප්‍රමාදයට හේතු වෙන මත්පැණින් අයින් වෙන්නේ කියලා සබචනංශ අපට දේශනා කළා තියෙනවා පස්වෙනි ශික්ෂාපද විදිහට. ඉතින් අපි ඒකට මධ්‍යසාර කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ මත්වීම ප්‍රමාදයටපත් වීම ඇතින් බලනකොට මේ මධ්‍යසාර බොනාය විතරක් නෙවෙයි මදයට ප්‍රමාදයට ලක් වෙලා තියෙන සමස්ත පෘථග්ජනියොම තනියම මදයකට ප්‍රමාදයට ලක් වෙලා තියෙනවා. ඉතින් එක්කෙනෙක්වත් ඒක පිළිගන්න කැමති නෑ. ඒගොල්ලේ තමන්ගේ මත් භාවය ප්‍රමාද භාවය දකින්න නෙවෙයි උත්සාහ කරන්නේ. බලන්න නෙවෙයි වසන් ගන්න යන්නේ. මේ සමාජය කියලා කියන්නේ තමන් ළඟ තියෙන මේ පෞරුෂත්වයේ තියෙන යම් යම් අඩුපාඩු ලක්ෂණු අපි මේ ශිෂ්ටාචාරී නාමයෙන් වසන් ගන්න හදනවා. නැත්නම් රූපලාවන්‍ය මාර්ගයෙන් වසන් ගන්න හදනවා. වසන් ගන්න අපි සමිති සමාගම් පිළිටුව ගන්නවා. අපි සුදු හුණු ගා ගන්න. ඉතින් අපි ඒ වගේ ජීවත් වෙන ගමන් මම අපාගෙන පුම්බගෙන සෝබන කරගෙන ජීවත් වෙනවා. ඉතින් ජීවත් වෙන්න වෙන්න වෙන්නේ අර මතු කිරීමෙන් ඉස්මතු කිරීමෙන් සනීප කරගන්න පුළුවන් ලෙඩේ වැසීමෙන් යටපත් කිරීමෙන් අර්බුදයක් වාට පිළිකාවක් වාටපත් කරගෙන ඒ පුදුමාකාර විදිහට ඒක වසාගෙන ජීවත් වෙනවා. ඉතින් එවැනි දෙයක් හෙලි කිරීමෙන් තමයි බුද්ධ ශාසනයක් වෙන්නේ. හෙලි කරන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අපිට ඒක හෙලි කරන්න තරම් ශ්‍රද්ධාවක් තියෙනවා අපි කියන්නේ. අපිට ඒක හෙලි කරන්න තරම් වීර්යයක් තියනවාද කියන එක. ඒක වෙරි කරා හෙලි කරන තරම් සතියක් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා කියලා බැලුවොත් අපි මේ කරන මෝනිචාව වසාගෙන ජීවත් වෙන ගතිය පවතින තාක්කල් ජන ජන විඥානේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්න කෙනෙකුට මෙවැනි දෙයක තියෙන ධර්ම රසය මතු කර ගන්නවට වැඩිය ඒ කෙනාට බිම අහන්න බයක් ඇති වෙනවා ඒ වගේම ඒක නිකන් මේ කූඩල්ලේ කොට්ටේ උඩ තිබ්බා වගේ කොට්ටේ කියන එක බොහොම සුවේන දෙයක් වුණාට කූඩල්ලට එක සුවයක් නැහැ ඒ කුඩලට ඕනේ තෙතමනේ. කුඩලට ඕනේ අඳුර. ඉතින් කුඩල කොට වල තිබවගේ එනවා. ඒක නිසා මේ ත්‍රිපිටක පරිවර්තනයේදී මෙවැනි දේවල් පරිවර්තනය කිරීමේදී සෑහෙන අපහසුතාවටපත් වෙලා තිබිලා තියෙනවා ඒ අටුවාචාරින් වහන්සේලා සහ ගුරුකුල වාද. ඒ නිසා ඒවට වැඩිය අත තියන්නතෝ මුළු ගැන්ලලා තිබිලා තියෙනවා. නමුත් මෑතක ඉඳලා අර භාවනා කරන්න නිසා මේ කාරණාව මේ මෝනිච්ඡාවෙන් වැල් පව් අසාගෙන පරිජවසාගෙන ජීවත් වෙන වෙනුවට රෝග නිర్ణය කරන ස්වරූපේ මට තියෙන මොන වගේ රෝගයක්ද කියන එක නිర్ణය කිරීමේ අදහසෙන් ඉදිරිපත් වෙච්ච සුළු පිටසක් නිසා පසුගිය අවුරුදු කීපේ මේවා අලුත් අර්ථකථන සහිතව ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඉතින් අපි මේ භාවනා ජීවිතය ගත කරන වෙලාවක අපි කොහොමද මේ ඥානතෝ භික්කවේ අහං පස්සතෝ ආසවාණං khයං වදාමි කියන මේ ගැඹුරු පරිඋත්ථාන කෙලෙස් නෙමෙයි වීතික්‍රම කෙලෙස් විචිකම නෙවෙයි පරිඋත්ථාන නෙමෙයි මේ අනුසය මට්ටම අපිට ඇත්තටම පුළුවන් වෙයිද අපි මේ කෙටි ජීවිත කාලය තුළ හඳුනා ගන්න කියන ප්‍රශ්නේ ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා කරන්න බෑ කියන පදනමේ තමයි තිබ්බේ. මේක මේ කාලේ කරන්න බෑ නිවන් දකින්න බෑ කමටහන් දෙන්න කෙනෙක් නෑ ඒකට මෛත්‍රී බුදු ආමරු වෙනකන් ඉන්න ඕනේ දැන් මේ බුද්ධ ශාසනේ ඒක අවලංගු වෙලා ඒක යල් පැනලා කියන කාලේ තමයි ආවේ ඉතින් ඊට පස්සේ දැන් අවුරුදු 50කට යනකොට පසුගිය ටිකේ ඇතිවෙච්ච මේ නව ප්‍රබෝධය නිසා එක එකනා එක එකනා එහෙම සමස්තය වශයෙන් බෑයි කියද්දී මේකට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියපත් වෙලා මේකට තමන් යෙදිලා බහැලා කටයුතු කරන්න පටන් ගත්තා. පටන් අර ගන්න කෙනෙකුට අපි හිතුවොත් මෙවැනි සූත්‍රය සාකච්ඡා කරලා බණක් අහලා ගන්න පුළුවන් අර්ථය මොකද්ද? නැත්නම් මේ බණ අහන්නේ ඇයි? කියන එක බැලුවොත් ඒ සඳහා දැනටමත් ඒ වගේ ආයෝජනය කරපු අපකප වෙච්ච කෙනෙකුට යම් ප්‍රමාණයක අර්ථයක් ගන්න පුළුවන්. අපි ශිල්පද එහෙම නැත්නම් මේ කය වචන දෙකේ තියෙන නොහික්මුණු ගතිය කාය දුස්චරිත වචී දුස්චරිත කියලා කියනවා. අපි ඒක පිළිබඳව තැකීමක් නැති සීලයක් නැති කෙනෙක්ගේ ස්වરૂපය අරගත්තොත් ඒ කෙනාට අර ශිල්පද නැතිකම නිසා පුදුමාකාර බයක් ජීවිතේට ඇති වෙනවා. තමන් දන්නවා මම මේ විදිහට මේ ඉඳුරම් පිනවීමේ අර්ථයෙන් ලෝකේ රවට්ටගෙන කියලා හිතාගෙන මේ සතුම් මැරීමේ හොරකම් කිරීමේ කාම මිත්‍යාචාරය කිරීමේ බොරු කේලම් හිස් වචන පරිස් වචන කටයුතු කරාට ඒ කෙනාගේ බඩ දන ගතිය පපුව දන ගතිය කවුරුත් හුණියම් කරන්න ඕනේ කවුරුත් දඬුවම් කරන්න ඕනේ ඒක ඇතුළින් මේ නේද වැරදි කරන කෙනාගේ අබ කාපු එකාගේ මොළේ දානවා ශිල්පද කඩන කෙනාට අය වෙනම පායකට ගිහිල්ලා දඬුවම් දෙන්න ඕනේ කැඩෙනකොටම දන්නවා මෙතන වැරද්දක් වෙනවයි කියලා ඒක මේ ಜಾති ආගම් ભેද තියෙන එකක් නෙවෙයි බුද්ධ ආගමේ කවුරු හරි ඉඳලා යම යම රජුරු ඇවිල්ලා දඬුවම් කරන එකක් නෙවෙයි මනුස්ස මනසෙම තියෙන එකක් ඉතින් මේ බුද්ධ ඥානන වහන්සේ භික්ෂුවකගේ භික්ෂු විනයෙහි සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් බොරුවක් කියනවා නම් විනිදාය රුචින් විනිදාය ලබ්ධින් විනිදාය ගතින් කියලා තමන්ගේ හිත අමෝරාවෙන් තමයි බොරුවක් කියන්නේ කියලා. තමන්ගේ ප්‍රകൃතිය කඩාගෙන තමයි බොරුවක් කියන්නේ. ඒක තමයි රුචියක් නෙවෙයි, ගතියක් නෙවෙයි, ස්වභාවයක් නෙවෙයි. ඒ උනාට මේකෙන් ලැබෙන ලාභ නිසා ප්‍රകෘතිය කඩාන බොරු කියනකොට ගාල කඩාන ගිය හරකෙක් වගේ එයාගේම බොක්ක දන්න පටන් අර ගන්න. ඒ කියන්නේ අපේ මානව මනසේ සහජයේ තියෙනවා බොරු නොකියන ගතිය. නමුත් අපිට යම් අවස්ථාවක යම් වෙලාවක ඒ බොරුව කියමනේ ලැබෙන ලාභය නිසා අමෝරා වෙනවා අපි. අර බොරුව කියනකොට ගාල කඩාන යන ගතියක් තියෙනවා. ඉතින් ඒක මේ යම රජුරෝ තීන්දුව කරන දෙයක්වත් මොකක්වත්ම නෙවෙයි මනුස්ස මනස කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ කිය සඳහන් කරනකොට බොරු කියන බම් ප්‍රශ්නයක් නැහැ. ලාභ ලබන්න පුළුවන්. ඒකේ මේ වෙලාවේදී ඉන්ද්‍රයන් පින බීමකුත් වෙනවා. හැබැයි වෙන කවුරුත් කරන්න ඕනේ තමන්ගේම මනස දෙස් දෙනවා. මුතු බයක් ඉන්න පටන් අර ගන්නවා ටික කාලයක් ගියාට පස්සේ. ඒ වගේම අනුමුත් දන්නවා මේ මොන්සේ අමෝරාවෙන් මේ බොරුව කියන්නේ. වෙන විදිහකට කියනවා නවීන උපකරණ මාර්ගයෙන් බොරුවක් කියනකොට එයාගේ මනස ඒ බොරුව කියන වෙලාවේදී විශේෂ ඇඩ්‍රිනලින් වගේක් ශ්‍රාවය වෙන්න පටන් අර ගන්නවා ප්‍රകൃතිය නැති බව. මහලට ටික මනින්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් ඒකවල කියන්නේ වෙන කෙනෙකුටත් යන්ත්‍රෝපකරණ වශයෙන් හෝ මනස දියුණු කරලා කියන්න පුළුවන් මේ මනුස්සයා මේ බොරුව කියන්නේ අමෝරාවෙන් කියලා. ඒ වගේම යම් මට්ටමකට බුරු කියන කීකම හිරි විලංගුත් වැඩිනවා. අපායෙත් යනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සීලය කඩාගෙන ජීවත් වෙනවා නම් එයාට භෞතික ලාභ ලැබෙනවා, ලාභ සත්කාර වැඩි නිද තියෙනවා. නමුත්තර ඇතුළට ඒ බඩ දෙවිල් එන්න පටන් අරගන්න. ඉතින් ඒ බව දැනගෙන කවුරු හරි සිල්පත කඩන්න නැතුව ඉන්නවා කියලා හිතම සතුම් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා. ඒකට සමාජය කියන්නේ ඒ මනුස්සයා සෙල්ලක්කාර නැහැ ස්පෝර්ට්ස් කරනවා නම් මාළු මරන්න ඕනේ. දුවන සත්තුන්ට එල්ල බල්ල වෙඩි තියන්න ඕනේ. ඒ වගේ කියලානේ සමාජය හැදලා තියෙනවත් මේක නතර කෙරුවොත් අපි කියනවා වීතික්කම මට්ටමේ කෙලෙස් නතර කෙරුවයි කියලා. ඉතින් මේ වීතික්කම මට්ටමේ කෙලෙස් නතර කිරීම කරන්නේ කවුරුත් ගහලා බැනලා හිරේ දාලා දඬුවම් කරලා කරන එකක් නෙවෙයි. එයාට බන කියලා සුතමේ ඥානෙ දීලා මතක් කරලා දෙන්න ඕනේ මේ සිතත් පහසුටත් බොරු කියන්නම් පුළුවන්. ඔය කවදා හරි මට්ටමකට ගියාට පස්සේ ඒ එක්ක මානසික කායික ලෙඩකට එනවා නැත්නම් අපාගත වෙනවා ඒක නිසා බොරු නොකිය ඉන්නයි කියලා හිතමු. ඉතින් මේ වගේ පිරිසක මම හිතනවා මේ කාරණාව තේරුම් ගන්න ඉතර අපහසු නෑ. ඒ විදිහට අපි මේ කය වචන දෙක කාය දුස්චර්ත වචී දුස්චර්ත වලින් වෙන් කළා ධානය ඉන්නයි කියන එක පුංචි දෙයක් නෙවෙයි. නමුත් ඉස්සරහට කරන්න තියෙන ධර්ම දේශනාවේ විස්තර නිසා මම මේ වෙලාවේ ඒක ඒ මට්ටමින් නතර කරලා මෙයා මේ සදාචාර සම්පන්න සීලවන්ත ජීවිතය ගත කරන්න පටන් අර ගන්නකොට එයාට තේරෙනවා මේ කය වචන දෙක කාය දුස්චරිත වචී දුස්චරිත වෙන් කරගෙන හිටියට මෙවැනි සමාජයක ජීවත් වෙනකොට ඒක ඉතාමත්ම දුෂ්කර දෙයක්. මොකද හේතුව මේ කය වචන කියන ద్వාර දෙක සුද්ධ කරගෙන හිටියට සීලාචාර කරගෙන හිටියට කීකරු කරගෙන හිටියට මනසෙන් ඉතුරු ద్వාරෙන් ඒකට අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් අපේ සීලෙ කොයි වෙලාවෙ කඩලා යයිද කියන්න බෑ. අපේ චරිතේ වැඩි වෙලා යන්නේ ඒ අර කරගෙන ආපු ගුණ චර්ිත කැඩලා යන්නේ. ඉතින් අර වැඩිවන් සිල් රකින්න රකින්න යාර තේරෙන පටන් අර ගන්නවා. මිනිස්සේ කියලා කියන කාය වචන දෙක විතරක් නෙවෙයි මනස කියලා එකක් තියෙනවා. මනසේ සහයෝගය මේ රකින්න සීලයට ලබා දීම තමයි භාවනාව කියන එකෙන් අපි අදහස් කරන්නේ නැත්නම් හිත කීකරු කරන එක. එතිකාට බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි සිල් නැතිකම නිසා විඳින දුක් ගැන දන්න දුස්සීලකමේ ආනිසා ආදීනව දන්න යම් කිසි කෙනෙක් මේ හතරාකාර බයට බය වෙලා එයා සීල සම්පන්න වෙනවා නම් ඒ ලෙඩේ මේ බයලජ්‍ය නැතිකම. ඉන්ද්‍රිය සංවර නැතිකම, සීල නැතිකම. ඒකට තියෙන උත්තරේ සීල ශික්ෂාව. නමුත් මේ සීල ශික්ෂාව කොච්චර රැක්කත් මනසට ස්කීකරකමක් දෙන්නේ නැහැ. කය වචන දෙක පමණයි. ඒ ලෙඩේට ඒ බේත. නමුත් අර ඊට යටින් තියෙන මනස හදන්න බෑ. ඒකට ඊට වෙනම බේතක් ඕන. අපි ඒකට කියනවා භාවනාව කියලා ගිහි ප්‍රතිපදාවයි. භික්ෂුන් වහන්සේලාගේ සහ පූර්ණ කාර්ණ යෝගාවචරයගේ එක සඳහන් කරනවා භාවනා කියන දෙකට කඩලා කියනවා සමත භාවනාවයි දසනා භාවනාව කියලා. ඒතකොට මේ සමත භාවනාවෙන් තමයි අර අදාන්ත වෙච්ච හිත අසංවිධිත වෙච්ච හිත ටිකක් සාන්ත දාන්ත කරනවා සංවිධිත මට්ටමකටපත් කරනවා. සීරසියක් කීකරු වෙනව නෙවෙයි. తాවකාලිකව නිකන් ශල්්‍ය කර්මයක් කරන්න ඕනකමට ලෙඩා හිලි වට ගන්නවා වගේ. ඒ හිරිවට්ට ගත්තට පස්සේ ලෙඩාණියෙන් සල්ලි කරමුට බාධා එනවා අඩුයි. අන්න ඒ මට්ටමට යනකොට අපි කියනවා එයා දීතික්‍රම කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් පිළිබඳ සැලකිලිමත් වෙනවා කියන්නේ. ඉතින් අපි භාවනා කරනවා කියලා කියන්නේ නොතන. අපි gedirin dorin ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා මේ කොටයක් උඩ වාඩි වුණාට පස්සේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා. ඉතාමත්ම දුෂ්කර දෙයක් තමයි මේ gederකින් එළියට එනවයි කියන්නේ. ශිල්පදයක් ඇවිල්ලා සමාදන් වෙනවයි කියන එක. ඉතින් ඒච්චර ලොකු දෙයක් වුණත් ශිල්පද සමාධියම වීම ගෙදරකින් පැත්තකටලා මේ වගේ පූජනීය ස්ථානට එන එක ගහක් අත අරණියකට යනවාගේ කොච්චර අමාරුද? ඒ අමාරු වුණාට එහෙම ගිහි ගිය අතහැරපු කිසිම කෙනෙකුට ඇවිල්ලා ඒ ජීකේ අතහැරීමේ ලැබෙන සාන්තිය එකෙන් බලාපොරොත්තු වෙන ස්පාසුව ඉඳගත්තට ලැබෙන්නේ හිත පුදුම තාලෙට නටන්න පටන් ගන්නවා. යදන යදවම ආශාවෙන් තමයි මේ කට්ටේ පන්නගන්නේ. කියන්නේ කීකිය අතහැරලා ඇවිල්ලා මේ සාන්තියක් බලාපොරොත්තු වෙනවා. ඒ විනෝඩ වෙන්නේ අලිමදිවට හරක් කියලා. ඉඳගෙන ඉන්නකොට gedare ඉඳි චිත්‍රපටියක් බලනකොට පැය 3 යනවා අපි දන්නේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා විනාඩි 3 යනකොට බිම්බෝ බැප්පිරුවා. මොන්න විකින්වත් ඉන්න බෑ. එහෙක නරිනවා මෙහෙක නරිනවා දඟලනවා ලැජ්ජයි අනික් කට්ටිය බලන්නවා කියලා. ඒක එක්ක භාවනා නොකර ඉන්නවා. එහෙම නැත්නම් නැගිලා යනවා. වීතිකම කෙලෙස් අර විදිහට අපි අයින් කරුවට පරිඋත්ථාන කෙලෙස් මත උනාට පස්සේ ඒ කිනා විඳින දුක එහෙම තමයි භාවනා යෝගාවචර විඳින දුක කවදාකවත් වීතික්‍රම කෙලෙස්වත් අයින් කරපු නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ වීතික්‍රම කෙලෙස් අයින් කරලා පරිඋත්ථාන කෙලෙස් කියන මේ නීවරණ නැති කිරීමට යහපත් විදිහට පුංචි හරි උත්සාහයක් කරපු කෙනෙකුට තමයි තේරෙන්නේ. පළවෙනි පින්ම පෙන්නට ඒකෙන් ලැබෙන ආනිසංශ බලාගෙන ගියාට ලැබෙන්නේ ආනිසංශයක් නෙවෙයි වෙනදා තරම්වත් රුස්සන්නේ නැති ගතියක් නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. වෙන්න පටන් ගන්න නිසා කිසිම එහෙම ගිහි කිය අතහැරපු කෙනෙකුට තමන් පිළිබඳ සතුටක් හෝ ආඩම්බරයක් හිතෙන්නේ අනේ මගේ මගේ බැරිකම් මගේ නැතිකම් මට මේ ඉඳගෙන ඉන්නත් බෑ අඩි තුන හතරක් ඇවිදලා යන්නත් බෑ මොනවක්වත් කරන්න බෑ කියලා පුදුම විදිහට තමන් පිළිබඳ අවතක්සේරුවක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා පැවිදෙන්න ඉස්සලා ගීයාගාමී ඉස්සරණ අනී කවදා මං ගීයාට අරින්දෝ කියලා කිව්වට අතහැරියට පස්සේ කවදා නැවත සීවරු අරින්දෝ ගෙදර යන්දෝ රිට්‍රීට් එක කවද දීවර වෙන්නේ කියලා තමයි බලන්නේ. හරියට යනවා නම් ඉතින් ඒක ආනිසන්තයක් තියෙන්න eBay. ඒක නිසා වෙනමම දුක් જાතියක් තියෙනවා. පැවිදි පැවිදි වෙච්ච අයට එහෙම නැත්නම් මේ ගීගෙන් පොඩක් අයින් වෙච්ච අයට. ඒගොල්ලන්ට කියාගන්න විදියකුත් නැහැ. ගෙදරින් මිනිස්සු කියනවා මං ගුලටද ගියේ. එහෙනම් දැන් උඹලා මහා ලොකුට උඩ දාන මේ කෙලින් නිවන් දකින්නේ ගියේ. ඔය ගිහිල්ලා මොකද ගියාට වැඩි වේගෙන් ආපහු එන්නේ කියලා. ඒ නිසා එහෙ යන්නත් බෑ. මේකේ ඉන්නත් බෑ. මොකද ළඟ ඉන්න එක නම් ෂෝක් එකකට භාවනා කරනවා. මට විතරක් ඉඳගෙන ඉන්න බෑ. මට විතරක් සක්මන් කරන්න බෑ. ඉතින් පඬිස්සාන්ති කියන දැන් ලෝක දෙකක්ම දෙහිර වෙනවා මේ මිනිස්සයා. ලොකු බිම්මක් පනින්නේ. අම්මා අප්පවත් කරපු නැති එක. නමුත් ආවට පස්සේ එන දුක. ඒ නිසා මේ පරිඋත්ථාන කෙලෙසි නැති කරන්න තියෙන මේ සමත භාවනා ක්‍රමේ නැත්තම් මේ නිවර්ණ නැති කිරීමේ ක්‍රමය සීලයෙන් පොඩ්ඩක්වත් ලැබෙන්නේ නැහැ. ඒකට වෙනම උත්සාහ කරනවා. උත්සාහ කරන එක තමයි අපි කරන්නේ. කැන්ඩල් බාක් වල අපි කරා අපි පොඩි ළමයි ටිකක් ඥාන උත්සාහ කරා. සතිපාසල කැම්ප් එකේදී අද දවසට ඇතුළත කරා අපි හිතමු කොයි වෙලාවක හරි කාට හරි එක දිගට හුස්ම දෙක තුනක් එක දිගට පීවර දෙක තුනක් එකකට පිම්බීම හැකිලිම දෙක තුනක් බලන්න පුළුවන් තත්යක් ආවයි කියලා. කියන්නේ අපිට 100% ප්‍රතිඵල නැති වුණාට පොඩ්ඩක් මේකට යන්න පුළුවන් උනායි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අර දීගේ නික්වීමට වැඩිය වෙනස් ක්‍රියාවලියක පෙර ලකුණු සුබ ලකුණු පේන්න පටන් අරගන්න. මේ අපි කතා කරන්නේ මේ පරිඋත්ථාන කෙලෙස් ගැන. අන්නේ පරිඋත්ථාන කෙලෙස් තියෙනකන් කෙනෙකුට ආසව ධර්ම, අනුසේ ධර්ම පිළිබඳව හැඟීමක්වත් ගන්න බෑ. කොයි වෙලාවක හරි Taman එක දිගට විනාඩි 10 15 20 30 වීචකම කෙලෙස් පරිවර්තන කෙලෙස් නැතු ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා අර තමන්ගේ තියෙන ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ පෞෂත්ව ලක්ෂණ ඇබ්බැහි කර්ම ශක්තිය පේන්න පටන් ගන්නවා. අර පළවෙනි තිරයයි දෙවෙනි තිරයයි අයින් කරාට පස්සේ ඇතුලේ තියෙන එක තමයි අපි සංසාරේ පොඩි ගහගෙන ගිහිල්ලා තියෙන පොට්ටනිය. ওই පොට්ටනියේ තියෙන දේවල් බැලුවොත් හොඳටම කුණු වෙච්ච හොඳටම පල් වෙච්ච ඔය ආශෝ කියලා කියන පල් වෙන කියන වචනේ තමයි මහා ගඳ ගහන දෙයක් ඕක ඇතුලේ තියෙන්නේ. කිසිම කෙනෙකුට ඒ පරිඋත් ทาน විචිකමගේ පරිඋත් ทาน කෙලෙස් අයින් කරුවට පස්සේ පේන දේ දැක්කොත් ආඩම්බරයක්වත් සතුටක්වත් මාන්නයක්වත් ඇති වෙන්නේ ඒ තරම්ම හත් අවුරුද්දක් පලන වෙච්චි අසුචි වලක තියෙන අසුචි වාගේ යට තියෙන දේ. ඉතින් ඒක දකින්ද මේ මේක තමයි මගේ ප්‍රകൃතිය. මේක තමයි මගේ පෞරුෂත්වය. මේක තමයි මගේ රුචිආචකම් කියලා දකින්නවත් පුළුවන් පෞරුෂත්වයක් මේ සාමාන්‍ය පෘථජන ලෝකේ අපිට ගන්න බෑ. යන්න ගන්න අපේ මෙහෙයුමක් නැහැ. අපි බලන්නේ මේක උපමට්ටම් කරලා මේක මම නිකන් දඹරත්තරෙන් හදපු එකක් මම මැණික් වලින් හදපු එකක් මම ප්ලැටිනම් වලින් හදපු එකක් කියන තමයි උත්සාහ කරන්නේ. මොකද අඩියේ තියෙන මේ ආසව අනුසය දැකීම දැකීමටත් වඩා පේනකොට බලාගෙන ඉන්න පුළුවන්කම පුදුමාකාර පාරමිතා ශක්තියක්. අන්නේම බලාන ඉන්න කෙනාට විතරයි කියනවා බුදුරජාණන් වහන්සේ ඒ ආසව අනුසය දුරුවන් කිරීමේ කටයුත්තකට සාර්ථකව මුණ දෙන්න වෙන්නේ. ඒක දැකලා කට්ටි පයින් කෙනෙකුට හෝ වටපිට බලන කෙනෙකුට හෝ මේක මගේ කියලා බාර ගන්න කැමති නැති කිසිම කෙනෙකුට ඒ ආසව පිළිබඳ අනුසය පිළිබඳව ප්‍රමාණකරණයක් හෝ පාලනයක් කරගන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට කොච්චරක් ශ්‍රද්ධාව ඕනේද කොච්චරක් සීලය හොඳට මුල් බැහැගෙන තියෙන්න ඕනද කොච්චරක් ඒක දිහා බලලා හිත කලබව ගන්න නැතුව මේක දැකීමත් ලකු දෙයක් මේක දැක්කේ ප්‍රතිපදාවක විශාල ගමනක් ගිය නිසා එකින් එකට එකින් එකට ටික ටික ටික ටික දියුණු වේගන යන ගතියක් නිසා කියලා ඒ Tamange තුල තියෙන මේ පෞරුෂත්ව ලක්ෂණ ටික දැකීම ආසව අනුසය දැකීමට සූදානම් වෙච්ච වෙන කෙනෙකුට කලයුත්තක් විදිහට ධෛර්යයක් ආදර්ශයක් පෙරගමන් කරුවෙක් වෙන තමයි ලෝකයේ ਸਰවඥාන්සනමක් පහළ වෙන්නේ. ඉතින් ඒක අපි භාවනා කරනකොට බැලුවොත් අපිට කියන්න පුළුවන් අපි මේ තමත භාවනා උපක්‍රමයක් විදිහට අපි ලෝකයක් කරදර ඔක්කොම පැත්තක දාලා හුස්ම පොදෙයි පිම්බීමේ හැකිලිමේ නැත්තම් වම දකුණ වශයෙන් කරන සක්මන්නට ඔය හිත දාගත්තයි කියලා හිතමු. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අපිට ආස්වාස ප්‍රස්වාසයේ නිදර්ශනයක් වශයෙන් ගත්තොත් පේන්නේ ආස්වාසයේ ගොරෝසු වෙච්ච අවස්ථාව සහ ප්‍රස්වාසයේ ගොරෝසු වෙච්ච අවස්ථාව විතරයි ආධුනිකයට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි අයිස් කැල්ලක් වතුරට දැම්මොත් අයිස් කැල්ලේ 10න් එකක් වතුරෙන් උඩට එනවා. 10න් 9ක් වතුර යට තියෙන්නේ. අපි අයිස් කෑල්ල කියලා දකින්නේ අර ඉස්මතු වෙලා තියෙන 10න් එක විතරයි. නිසා ආස්වාද ප්‍රසවාසයේ බලනකොට කාට හරි අපි තුම ආස්වාද ප්‍රසවාසයේ අහුණා දැක්කා බලන්න ඉන්න පුළුවන් කියලා. අර කොච්චර කාලයක් යයිද මම දකින්නේ ආස්වාද ප්‍රසවාසයෙන් 10න් එකයි. ගොඩක් හරිය තාම පේන්නේ නැහැ කියන එක ලොකු ජයග්‍රහණයක්. අපි දිගටම ආසාව පස්සේ බල බල හිටියත් මට බලනකොට පේන්නේ උඩ කොටස විතරයි. ඉතින් සරුවත්යන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ආන ආස්වාද ප්‍රසවාසයේ මේ මැද පිටකොන්ද හරිය විතරක් දැක්කනම් ඒක ආස්වාද ප්‍රසවාසයේ ආංශික නැත්තම් ප්‍රමා පැත්තක් විතරක් දැකීමක් විතරයි. එනිසා මේ දැකීම දියුණු කරගන්න සතිය දියුණු කරගන්න හිත තව තවත් සමාධිගත වෙන්න නම් මේ ආස්වාදයේ හට ගන්න පැත්ත හරියට නැගපු ඉර දැකපු කෙනෙක් මේ ඉර නගින හැටි බලන හැටි අරුණ දකින හැටි නැගිනේර වෙරළට ගිහිල්ලා ඉර නගින හැටි බලනවා කියන එක අර දැකපු ආනාපානයේම ආස්වාද ප්‍රස්වාසයේම සියුම් තැනට සතිය මෙහෙවීමක් කරන්න. ඉතින් ඉස්සල්ලා අපි ආනාපාන සතිය කියලා පේන හුස්ම දිහා බලන ඉඳලා මුලට හිත අදිනවා කියන එකට සමාන වචනයක් දෙනවනදී යෝනිසුමංස් කාර්ය කියලා කියන්න පුළුවන්. එයා පුදුමකාර මොකද මුල දක්වා මුල දක්නා සුළුවට හිත යොදන්න ඕනේ. ඉතින් හිත බලන ඉන්නකොට යාට පේනවා මේ අල්ලගන්න බැරි තරම් ඊටාම සියුම පටන් ගන්න මේ හුස්ම එක තප්පර පොඩි ගාණක් ඇතුළත මෙච්චර ගොරෝසු සුලි සුලඟක් වඩටපත් වෙනවා. ඒ නිසා මුල දකින්න දකින්න තේරෙනවා හුලංගන දෙනුවක් නැති තනින් පටන් ගන්නා වගේ පේන මේ හුස්ම එක තප්පර කුළු ගාණක් ඇතුළත කොච්චර ලොකු සුලිසලක් හුලං නාස්පුඩු පුරවාගෙන එළියට යන එකක් වඩපත් වෙනවද බැලුවොත් ඒ දෙක දැකීම පවා තාම සියුම් දෙයක් මෙච්චර ඉක්මනට ගොරෝසු බාට පැකීම පවා මේ අනිත්‍යත්වය කියන එක විනාශ වෙනවයි කියන එක බෙරළියටපත් වෙනවයි කියන එක විපරිණාමයටපත් වෙනවයි කියන එක දැක ගන්න පුළුවන්. කියන්නේ එක හුස්මක එක ආස්වාසයක සියුම් තැන ඉඳලා ගුරුසු තැනට යනකම් එක දිගට හිත පවත්වන්න පුළුවන් නම් ඒකමත් ප්‍රමාණවත් වෙනවා මේ ත්‍රිලක්ෂණය පළවෙනි කාරණාව තේරුම් ගන්න. ඉතින් ඒකේම හැම වෙලාවෙම වෙනවා අපි එදිනදා වැඩ කරනකොට මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් නැති කෙනෙකුට ඒව දිහා බලන්නෙම නැහැ. අපි අතීතයේ අනාගතයේ අනන්තම දේවල් ගැන බල බල ඉන්නවා. හුස්මට හිත දාලා හුස්ම දැපෙන දමා ගත්තා. මේ මුලපටන් හුස්ම ගොරෝසු වෙන තැනට දැකීම කියලා කියන්නේ භාවනා ජීවිතයේ සතියේ පුදුමාකාර දියුණුවක්. ඒක වැඩි වෙලා නම් යන්නේ නැහැ. හුස්මක් බලන එක විතරයි. නමුත් ඒ මවට යෝගාවචරය හිත හදාගෙන බැලිය යුත්තේ මේකයි කියන තැනට යන්න අවුරුදු ගාණක් භාවනා කරන්න වෙයි. සියුම් හුස්ම දිනුවෙන් ගන්න බලනකොට. එතකොට එයා ඉර නැගලා තියෙන ඉර බලලා බලලා කවදා හෝ ඉර නැගින හැටි බලන්න යනවා. අන්න එතන ගියාට පස්සේ පේනවා මේ ඉර නගින්න ඉස්සලා අරුණ නගින හැටි ඒක අනිවාර්ය විශයක් කදාකත් නොවි වෙන්නේ මේ අරුණ දැකලා ඉර දක්නාසුලුව ඒකට එළඹ වාසය කිරීමට අපි අප්‍රමාදී කියලා කියනවා. එහෙම නැත්නම් අපි දකින්නේ නැගපු ඉරක් වගේ ගොරෝසු වෙච්ච ආස්වාස්වාසයක ඒකට කියනවා ප්‍රමාදී කියලා. එහෙම නැතුව අප්‍රමාදව හුස්ම එනකොට මල්ලගෙන බලන් හදන ගතියට මේ යෝනිසෝමනසිකාරය සහ අප්‍රමාදී දෙක එකතු වෙච්චාම ඒ යෝගාවචරයා පුදුමාකාර පරිශ්‍රයක් බාටපත් වෙනවා මට මීට කලින් චිත්තක්ෂණය බලන්න බැරිද මීට කලින් චිත්තක්ෂණය බලන්න බැරිද? මීට කලින් චිත්තක්ෂණය බලන්න බැරිද කියලා Taman අර දකින හුස්මෙම හුස්මක් හුස්මක් පාස ආස්වාසයක් ආස්වාසයක් පාස ප්‍රස්වාසයක් ප්‍රස්වාසයක් පාස අර මුල දක්නා සුළු ගත කරන්න හදනකොට අපි කියන්නේ සතිය අරමුණ කිඳා බහිනවයි කියලා. අපි කියන්නේ සමීපවන දික්ෂණය කරනවායි කියලා. අපි කියන්නේ උත්සන්නව නිරීක්ෂණය කරනවායි කියලා. ආසන්නව නිරීක්ෂණය කරනවායි කියලා. කොයි වෙලාවක හරි යෝගාවචරයා මේ අල්ලගත්තු හුස්ම මේ මුලට අදින ගතිය කලාවක් කරගෙන ඒකට මෙහෙම ලද සිටහතුව ගත කරොත් ඒ හුස්ම මුල සියුම් දෙය බලන්න එලා මේ හෙන ගැහුවත් ඇහෙන්නේ නැතුව යන ගතියක් තියෙනවා. ශබ්ද හවට දැනෙන්නේ නැහැ. මැස්ස වැව්වට ගාණක් නැහැ. වේදනාව නැති වෙලා ගිහිල්ලා. හිතවිලි නැති වෙලා ගිහිල්ලා. එහෙම නැත්තම් කියනවනම් හිතවිලි තියෙද්දි වේදනාව සද්ද තියෙද්දි කවදාකවත් මේ සියුම් දර්ශනේ බලන්න බෑ. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හෝ හිතවිලි වේදනා සද්ද නැතුව අර සියුම් හුස්මේ ආරම්භය දකින්න පටන් ගන්නකොට යෝගාවචරය මේ ලෝකෙන් අරගෙන ගිහිල්ලා බින්ගක හැංගුවා වගේ සතිය විසින් අරමුණේ කිඳ අලනවා බස්සනවා ඉතින් ඒක අර්පණ සමාධිය කියලා සමාහලට සමත භාවනාවේ උගන්වනවා. ඒ එකක් තුල ගැඹුරට යන්න යන්න ලෝකයක් අමතක වෙනවා. එකක් තුල අවධානය ඒකේ තියෙන හැප්පීම දැනීම දැනෙන්න දැනෙන්න ලෝකයක් දුක් අමතක වෙනවා. බුදු ජානන්සේ සඳහන් කරලා තියෙන දැන් ආනපානේ මුලට යනකම අමාරුයි. නමුත් මේකට හිත යොදවන්න යොදවන්න මොකද වෙන්නේ? ලෝකයක් ආතතිය ලෝකයක් අසහනයව නැති වෙලා හුස්මේ යම් කරදරයක් තියෙනවා නම් හුස්මේ යම් වෙහසක් තියෙනවා නම් ඒකට සීමා වෙනවා අපේ වෙහස දුක. ඒ නිසා මේ හුස්ම මුල දැකීමට ගන්න මේ ප්‍රයත්නයේ සඳහා ප්‍රයත්නයේදී ඇති වෙන මේ වෙහස ප්‍රමෝදයක් කරගන්නයි කියලා කියනවා. උප ජයග්‍රහණයක් කරගන්නයි කියලා කියනවා. නැත්නම් මේ වෙලාවේදී මේ කම්මැලි ගතිය, නීරසී ගතිය ජයග්‍රහණයක් කරගත්තොත් යා ජයග්‍රහණයක් කරගන්නේ මොකද? හුස්මේ හිත වෙහෙස වීම නිසා වෙන මේ කරදරේ මේ කම්මැලිකමෙන් කියන්නේ මට ලෝකෙ අමතක වෙලයි කියලා. ලෝකෙන් දුක් වලින් මම වෙන් වෙලයි කියලා. මෙන්න මේ දේ යෝගාවචරයට කමතාන් සුද්ධ කරනකොට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වුණොත් ඒකට sannivedanaya කියලා කියනවා. අපි මේ ලෝකෙ මෙතේ මොනවද කතා කර කර හිටියේ මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ගියොත් සංවේදනය වුණොත් ඒ යෝගාවචරය ඊගාව දවසේ ඊගාව ආස්වාස්සේ බලනකම් පුදුමාකාර එළවමකට යනවා මං අනිත් දවසේ මීටර් දෙකක් කලින් අල්ලනවායි කියලා අර සියුම් ආස්වාස්සේ හට ගැනීම අල්ලන්න පටන් අර ගන්නවා ඒක හරියට වැඩිච්ච ගහක් කපනවට වැඩිය ඒක අංකුරයේ වශයෙන් නියපොත්තෙන් කඩලා දාන්න ලේසි වගේ මේ ආස්වාසිය මුලට යනකොට පේනවා ඒක ඊටාම සුමටයි ඒක ඊටාම සූක්ෂමයි ඒක ඊටාම බොළඳයි මෙන්න මේ වගේ තමයි රාගයක් එනකොට ද්වේෂයක් එනකොට මෝහයක් එනකොට ඒක මේරුවාට පස්සේ පොරෙන් කපලවත් බේරන්න බෑ නමුත් මේ හුස්ම පටන් ගන්නවා වගේ තමයි රාගෙ පටන් ගන්න. හුස්ම පටන් ගන්නවා වගේ තමයි ද්වේෂෙ පටන් ගන්න. හුස්ම පටන් ගන්නවා තමයි නිදිමත පටන් ගන්න. ඒකේ මුල ඇල්ලුවා නම් ඒක නතු කර ගන්න පුළුවන්. වශී කර ගන්න පුළුවන්. නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන්. ඒක මේ පු탁ඥ ලෝකේ ඉඳගෙන සීලයේ නැතුව නැත්නම් සමාධියේ මුල් කාලේ කරන්න බෑ. ඒකට යනකොට තේරෙනවා මේ සියුම් භාවයට යන්න යන්න යන්න පාලන ශක්තිය වැඩි වෙනවා. නතු කර ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. වශී කර ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. සිද්ධි කර ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඒ නිසා මේ අගට ගිහිල්ලා ඒවත් එක කලබල වෙනකොටදී මේ මුලට අදිනවා කියන එක අපේ කිසිම විශේෂක ලෝකේ උගන්වන විශයක් නෙවෙයි. මොනම විශ්වවිද්‍යාලයකවත් එහෙම ෆැකල්ටි එකක් මම දැකලා නැහැ. මේ හට ගන්න දේ බලන්න මුලට යන ෆැකල්ටි එකක් නැහැ. ඔක්කොම දීන්නේ වෙච්ච දේවල් ප්‍රතිඵල හොයන එකක්. දැන් මම මේ හදන්න හදන කාරණා මේකයි. යම් කිසි කෙනෙක් මේ කියන ක්‍රමයේ බලලා හුස්ම පටන් ගන්න තැන ඉඳලා ගුරුසු වෙන තැන දැක්කා නම් ඒකට හිත මානසිකාරය යෙදුවා නම් හිත මෙහෙවුවා නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ගොරෝසු වෙච්ච හුස්ම එහා පැත්තට ගිලා සියුම් වෙන දේ ඉබේම යාට වැටෙන්න පටන් ගන්නවා. අර සියුම් භාවකේ ඉඳලා ගොරෝසු භාවයේ දකින පැත්තට හිත මෙහෙවන්න ඕන. ඒක යෝගාවචරයේ මානසික කාර්යයක්. යෝගාවචරය යොදවන්න ඕන. ඒක යොදවලා ඒකෙන් ලැබෙන ආනිසංශය තමයි අර ගොරෝසු හුස්ම ගෙවෙන පැත්ත, නැති වෙන පැත්ත තේරෙන්න පටන් ගන්නවා කවදා හෝ මේ භාවනා කරන අරමුණ ගෙවෙන පැත්තට හිත යොදන්න පුළුවන් නම් ඉතින් භාවනා කියන අන්තිම ගැඹුරම තැන මෙතන තමයි ඒක බලනාසුරු කරන භාවනාවට බුදුසන්නාන්සේ කියන්නේ ක්ෂය වෙන හැටි බලනවා, වැය වෙන හැටි බලනවා, නිරුද්ධ වෙන හැටි බලනවා, khයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා. අන්න ඔය නිරෝධය දැක්ක කෙනාට විතරයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක අහු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ආර්ය සත්‍ය හතරෙන් තුන්වෙනි එක කියන්නේ නිරුද්ධ වෙන එක. ක්ෂය වෙන එක, වැය වෙන එක ඒක දැක්කා නම් යා තේරුම් ගන්න මම මෙතෙක් කිව්වේ දේවල් ඇති වෙන පැත්ත බැලුවා, සමුදේ පැත්ත බැලුවා, ඇති වෙන තාක් ලෝකේ තියෙන දුක් විතරයි. නිසා කොයි වෙලාවක හෝ ඇතිවෙච්ච මේ අරමුණක් ගෙවෙනවයි කියලා කියන්නේ ඇතිවෙච්ච දුකක් ගෙවෙනවා. ඒ නිසා ඒකට අපි අවමංගල්‍යයක් කියලා නොදකින් කියලා නොපතන් කියලා කම්මැලි වෙලා බය වෙලා ගත කරපු මේ මෝහය නිසා අපි නොදක අතහැරපු මේ අරමුණේ ගෙවන් වෙන පැත්ත දැකීමේදී ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා අපි මෙතෙක්කල් බලපු බැල්මේ හාත්පස වෙනස් එකක් තමයි මේ ප්‍රතිපදාවේ තියෙන්නේ. ගොඩ ගහන පැත්ත, වැවෙන පැත්ත, සමුදේ පැත්ත බලබලා පාටි දාගෙන බර්ත්ඩේ පාටි දාගෙන නැටුවට ඒකේ කවදාකවත් සත්‍යයක් නැත්තේ. ඒකේ තියෙනවා බෝ වෙන ගතිය. දුක් වැදෙන ගතිය, සංස්කරණ වෙන ගතිය. ගෙවෙන පැත්ත බලන්න ගියා නම් මේ ගෙවෙන පැත්ත බැලුවනම් ඒක දැක්කනම් ඒක දන්නවනම් ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවණ khයන් වදා මේ නිසා යමක ගෙවීම දැකීම හරහා ඡේවීම දැකීම හරහා නිරෝධය දැකීම හරහා කෙනෙකුට දැනගන්න පුළුවන් මේ ආශ්‍රව ධර්ම ගෙවෙන්නේ Taman ඉදිරිපත් කරගත්ත අරමුණ දැක දැක දැන දැන ගෙවීමේදී පමණයි. එතකොට අපේ භාවනා සමතේ විපස්සනාවට ගිහින්. දන්න අරමුණක ඉඳලා මුලට යනකම් ටිකක් සමතේ පැත්තක් කියනවා. ඒ ශිල්පයේ හරහා, ඒ ක්‍රමවේදයේ හරහා අපිට පුළුවන් නම් මේ ගොරෝසු වෙච්ච හුස්ම ආශ්වාසයේ ගෙවෙන පැත්තේ ඉවර වෙනකම්ම බලන්න. නැත්නම් බැලීම තමයි මගේ පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි මගේ තියෙන මානව හිතවාදී ගතිය, අර්ථ සිද්ධිය, අර්ථ කුසලය මේකට මම විශේෂඥෙක් වෙන්න ඕනේ, ක්‍රමසහවිදි හොයන්න ඕනේ කියලා කියන එක තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ වගේ කෙනෙකුට මේ කෙලෙස් වල ඇති හැටිය දැක්කොත් කෙලෙස් වල ගෙවීම හෝ ඇතිවීමේ ඇති සිටියේ දැක්කොත් ඒක පළවෙනි මාර්ග ඥානයට සමාන කරනවා බුදුරජාණන්. පළවෙනි වතාවට සමුදේ බල බල හිටපු එකනා ගෙවෙන පැත්ත බලන්න පටන් අරගත්තට පස්සේ එයාට පේනවා මේ මුළු ලෝකෙම අන්ධ භූතයි කියලා. මේ සේරම යන්නේ පළඟැටියෙක් ගින්නට පයින් හදනවා. එයාට වෙන්නේ ගින්නට වත්තරම. ඉතින් පැන පැන දඟලනවා. දඟලනකොට සමාහට අඬක් පිච්චෙනවා. නැත්තම් තට්ටක් පිච්චෙනවා. ඒකෝට කර ගඳ ගන්නවා. ඒ ඉතුරු තට්ටෙන් ආයෙත් ගින්නට පයින්. අර ඉතුරු අඳු ටිකෙන් ආයෙත් ගින්නට පයින්නවා. එහෙ ලෝකෙක මට දැන් යන්තම් මේ රැස්වීම, රැස්කිරීම, සමුදය, හට ගැනීම බලන ලෝකයේ මේ ලෝකෙ කොච්චර එක බැලුවත් මම මේක ගෙවෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත බලන්න ඕනේ. ඒකට මට ලෝකෙන් මොනම සහයෝගයක්වත් ලැබෙන්නේ ලැබෙනවා නම් ලැබෙන්නේ කරදරයක් විතරයි. ඒක නිසා ලෝකෙට කරදර කරන්නේ නැතුව ඒගොල්ලෝ ඕන දේ බලාගත්තාමයි මම මේ ගෙවෙන පැත්ත බලනවා කියලා දැනගත්තොත් ඒ දැක්මම ඊටත් ඉස්සෙල්ල මට්ටමක අටුවචාන් වහන්සේ කියනවා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. සෝවාන් වීමට හැකි නොහැකි භාවය පිළිබඳ යාට ඉඟියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා එතනදලා යා කරන්නේ දේවල් වල ක්ෂය වීම වැයවීම බලනවා මිසක්කා මේ සමුදේ එකතු කරන පැත්තට යන්නේ ඉතින් එතකොට යාගේ භාෂාව ආර්යයන් වහන්සේලාගේ භාෂාවක් වාටපත් වෙනවා ආර්යයන් වහන්සේලාගේ චර්යාවක් වාටපත් වෙනවා මේ සූත්‍රය කියන කාරණා තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් බැලුවේ සූත්‍රය ඉගෙනගෙන ඒකෙමුත් නම්බු කරලා බලන්න දැන් දන්නවා සූත්‍රයේ තියෙන්නේ රස කස් කරගන්නදී ඕ ඇතිවිච් දෙක කිවිම පැත්ත බලන්න. ඒක නැති දෙයක් නෙවෙයි. අපිට පේන්නේ නැත්තේ අපි ඒකට වෛර කරන නිසා. අපි බලන්න කැමති නැති නිසා. ඒ නිසා අපි নানা ආකාර ගැලවුම් මාර්ග හදාගෙන තියෙනවා. ක්ෂය වෙන පැත්ත ආවොත් ඒක වළක්වා ගන්න. ඒ නිසා කවදා හෝ මේ භීතිකව අයින් කරලා ඇතිදී ඇති හැටි දකින්න පටන් අරගත්තොත් එයාට මේ ස්වභාවයෙන්ම සිදුවෙන මේ ගෙවීම, ක්ෂයවීම, වැයවීම Tamange වාසියට හිතලා ඒ බැලීමේ කලාව, ඒ බැලීමේ දෘෂ්ටි කෝණය අහුවෙන පටන් අර ගන්නවා. මේකට දෙයක ගෙවෙන පැත්ත බැලීමේ කලාවට අපේ වයසේ බලපෑමක් නැහැ. අපේ දැනුමේ බලපෑමක් නැහැ. අපේ ඉස්ති පුරුෂ භාවයේ බලපෑමක් නැහැ. පොහසත් දුප්පත්කමේ බලපෑමක් නැහැ. බුද්ධහං අබුද්ධහං කියලා බලපෑමකුත් නැහැ. ඒ නිසා මේ ධර්මය මේ තියෙන ධර්මය ඒ ඇති හැටියට දැකීමේ හැකියාව තියෙන සතාට මනුස්සය කියලා කියනවා. නිසා manussත් පටිලාභයම මෙන්න මේකට තියෙන සුදුසුකම. නමුත් අපි ජීවිතේ මොකටද ගත කරන්නේ කියලා බැලුවොත් අපි මේ රැස් කරන පැත්තට සමුදේ පැත්තට පොහොර දාගෙන කටයුතු කරනවා කියලා කියන්නේ අර ගෙවෙන පැත්තට තියෙන ද්වේෂය, ඊළඟ පැත්තට තියෙන අන්තර කිරීමක්, කරදර කිරීමක්. මෙන්න මේක පිට කෙනෙක්ගේ සම්බන්ධයක් නෑ මේක මමමයි. මේ දේ කරන්න හෙට බෑ අද විතරමයි පුළුවන් දැන් විතරමයි පුළුවන් මේ දේ කරන්න පිටින් මොනම දෙයක්වත් අවශ්‍ය නෑ ඔක්කොම ළඟ තියනවා කියලා කාට හරි නිකමට මේ දෘෂ්ටි කෝණය දැකලා ඒකට තියෙන ප්‍රවණතාව සම්පත්‍තිකර අවස්ථාව තමයි විභව ශක්තිය දැක්කනම් අපිට කවදාකවත් මිනිස්සුෙකුට උබඩඳුකින් කියන්න හිතෙන්නේ ඕනම කෙනෙකුට මේ ශක්තිය තියෙනවා දන්නේ නැත්නම් එයා පු탁 යන වෙනවා මේක දන්නවනම් එතන ඉඳලම ඊවෙන පැත්ත බලන්න පටන් අර ගන්නවා එයා අර සෝවන් වීමට නැත්නම් පළවෙනි මාර්ගයෙන් ලැබීමට අවශ්‍ය කරනවා වූ මේ දස්සනා පහතබ්බා දැකීමේ දකින්නේ මොකද්ද අරමුණ ඇති වෙන පැත්ත නෙවෙයි නැති වෙන පැත්ත දකිනකොට ප්‍රහාණය දැකීම තමයි දසනා පහතබ්බ කියලා මේකෙන් සඳහන් කරන්නේ. ඉතින් භාවනා කරන කෙනෙකුට ශ්‍රද්ධාව නැතුව, සීලය නැතුව, සතිය නැතුව මේක දැක්කනම් බීචිකාවක් වඩටපත් වෙනවා. ඒ තිබුණ දේ නැතිලා යන විදියට. එහෙම නැත්නම් මරණය පෙර අත්දැක්කා වගේ. එහෙම නැත්නම් පාලනයෙන් තොර වුණා වගේ. ඉතින් ඒක තමයි බෞද්ධ ශාසනය නැති කාලේ තියෙන ස්වභාවය. බුද්ධ ශාසනේ තියෙන කාලේ බුදුහාමස කියලා දීලා තියෙනවා ඒත් සමහරෙකුට මේක දැකීම අබුද්ධෝත්පාද කාලයක වගේ මේක අභාග්‍ය සම්පන්න දෙයක් වෙනවා. ඒ නිසා අපි හිත හදාගන්න ඕනේ මේ සූත්‍ර දේශනා කරලා සීලේ වඩලා සමාධිය වඩලා ප්‍රඥාව වඩලා මේ බුදුචාන්වහන්සේ පෙන්වන්න හදන මේ යහ දැක්ම මේ පුළුල් දැක්ම අපිට හිතේ ඇති කරගන්න මේ තියෙන ප්‍රස්තාව නිමිල යන දෙන්නේ නැතුව දෙයක් දිහා పూర్ව නිගමන වලින් තොරව මේක දිහා බැලීමේ හැකියාවට අපි කියනවා විවෘත මනස කියලා. ඒ විවෘත මනසට තියෙන යොදන උපකරණය තමයි අපි මේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝමනසිකාරය ඇති කරගන්න හදන ඉඩපාඩුවක් තමයි සතිය කියලා කියන්නේ. සතියෙන් අපි ඉඩපාඩු දුන්නට පස්සේ යෝනිසෝමනසිකාරය වැඩෙනවා. ඒක නිසා බුදුචානන්සේ මේ කියපු කාරණාව යෝනිසෝමනසිකාරය හරහා ඉදිරියට දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි සූත්‍රයේ ඉතුරු කොටස විග්‍රහ වෙන්නේ. අපි ඒක නිසා හෙට හම්බෙමු ආයතනයක්. හම්බෙලා බලමු මේ අද ඇති කරගත්ත මේ පදනම් මත මේ ධර්මතා අපි ඉදිරියට ගෙවම් කරලා බුදුජානක මේ පෙන්වන්න හදන දේ යම් ප්‍රමාණයකටෝ දැක් ගැනීමට උත්සාහයක් කරමු. ඒ සඳහාට උදේ පටන් මේ දරක්කා කරන ලද කුසල් අපට හේතු වාසනා වේවා. ඒ වගේම අපි මේ හරියට යොදා ගැනීමට වෙන කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න නැතු ඉදිරියට යන්න අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාව, වීර්ය, සත්‍ය, සමාධිය, ප්‍රඥාව වැඩි වීමට මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා අහගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා